අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඊ타මත්ම ගැඹුරු තැන ස්වාමින් වහන්සේ අපිට පැහැදිලි කරේ ස්වාමින් වහන්සේ දැන් උතන ගොඩක්ම අවුල් වෙලා තියෙන්නේ අපි දැනගන්නකොට අපි තේරුම් ගන්නකොට හැම වෙලේම අපි භාවිතයේ පාවිච්චි කරන්නේ ස්පර්ශය කියන්නේ යමක් කායිකව ස්පර්ශ කිරීම ඒ නිසා තමයි ඒක ගොඩක් පැටලෙන්නේ. ඒ වගේම මෙතෙන්දී ස්පර්ශය පැහැදිලි කරනකොට තවත් අපූර්ව දෙයක් ලොකු ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා පොතේ දර්පණයේ සංසිද්ධිය. ඒ කියන්නේ ස්පර්ශයේ සිද්ධ වෙනකොට අපේ කය තුල ඇති සිතෙන් මේක ස්පර්ශයක් වෙනකොට ඒ ස්පර්ශයට පුළුවන් ග්‍රහණය කරන්න ඊ타ත්ම විශාල දේවල් ඒ වගේම කියන්න බැරි තරම් විශාල දේවල් ඒ වගේම දැන් නැති දේවල් එන්න තියෙන දේවල් ඒ වගේම බොහෝමත්ම දුරින් තියෙන දේවල් ඉතින් ඒක හරිම එක්තරා විදියකට අద్భుත දෙයක් කියලා හිතෙනවා මොකද ස්වාමීන් වහන්සේ දැන් අපි හැම වෙලේම අපේ හිත පුරුදු වෙලා තියෙන්නේ අර අර ෆිසිකල් ටච් එක තමයි ස්පර්ශ කියලා. නමුත් මේක තුලින් ඊ타ත්ම විස්මිත ආකාරයේ දෙයක් කෙරෙහි අපේ හිත යොමු කරන්න වෙනවා මේ ස්පර්ශය තේරුම් ගැනීමට. එහෙම නේද ස්වාමීන් වහන්සේ? ඒකයි මාත් කිව්වේ දැන් මේ මහානායක හාමුදුරුවෝ මේ ස්පර්ශය පිළිබඳව විස්තර කරලා තියෙන කොටස නැවත නැවත කියවන්න කියලා. දැන් උන්වහන්සේ ඒ කැඩපතක උපමාව දක්වන්නේ උන්වහන්සේ මෙතනදි පැහැදිලි කරනවා සිතින් යමක් ස්පර්ශ කරනකොට ඒ අරමුණු කරන ධර්මය කුඩා දෙයක් නම් අපි හිතමු ගල් කැටයක් නම් ඒ ගල් කැටය සිතින් ස්පර්ශ කරනකොට ගල් කැටය අරමුණු කරන විදිහේ සිතක් ඇති වෙන්නේ. එතකොට ඒ සිත ගල් කැටයට අනුරූපවයි ඇති වෙන්නේ. ඒ නිසා ඒක කුඩා සිතක් කියලා කියන්නට වෙනවා. එතකොට මහා පර්වතයක් අරමුණු කරනකොට අපිට එතනදී අර ගල් කැටය අරමුණු කරනවා වගේ නෙමෙයි අර සමස්ත පර්වතය ස්පර්ශ කරන්න සිද්ධ වෙනවා සිතින්. එතකොට ඒ සිත පර්වතයේ ප්‍රමාණයට විශාලයි කියලා කියන්නට වෙනවා. දැන් මේවා පරිස්සමින් අපි තේරුම් ගන්න ඕන කාරණා නැත්නම් අපිට මේවා භෞතික වශයෙන් තමයි මේවා මැවෙන්නේ. මානසික වශයෙන් නෙමෙයි. එතකොට දැන් මෙච්චර මේ කයක තියෙන කය කුඩා දෙයක්. එතකොට අර පර්වතයක් වැනි මහා විශාල දෙයක් කොහොමද ඒ සිතෙන් අරමුණු කරන්නේ කියන එක පැහැදිලි කරන්න තමයි මහානායක හඳුරන කැඩපතක උපමාව දක්වන්නේ. කැඩපත කුඩා වුණාට බාහිර මහා වස්තුන්ගේ ඡායාව එහි ප්‍රතිබිම්බයේ හැටියට ජනිත වෙන්නට පුළුවන් කිසිදු වෙනසක් නැතුව. ඒතර බාහිර ලෝකයේ ඊටා විශාලව තියෙන කොටසක් අර ප්‍රතිබිම්බය තුළ ඒ ස්වરૂපයෙන්ම අපට පේනෙන්න පුළුවන්. මොකද මේ උපය කියන එකට පුළුවන්කම තියෙනවා. ඊටා සුවිසල් දේවල් Taman ඇතුළට ග්‍රහණය කරන්න. ඒක තමයි උපයේ විශේෂ ලක්ෂණය කියලා. අන්න ඒ වගේ ගුණයක් සිතේ තියෙනවා. ඒ නිසා සිතට ඕනම සුවිසල් දෙයක් සිතින් අරමුණු කරන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් කියන එක උන්වහන්සේ පැහැදිලි කරා. එහෙමයි ස්වාමින්වහන්සේ තෙරුවන් සරණයි.